එතකොට අපි මේ සූත්‍රය ඔස්සේ දැන් දේශනා වාර දෙකක් කරා. අපි පොඩ්ඩක් ආයෙත් මේකේ නිදාන කතාව මතක් කරගත්තොත් එක්තරා අවස්ථාවක ආනන්ද සාමීන් වහන්සේ කෝලීය කෝලීය ජනපද වාසීන්ගේ එක්තරා නියම් ගමක් ඒ නියම් ගමේ නම තමයි සාමුගිය කියන නම සාමූග කියන නම. එතකොට මෙන්න මේ නියම් ගමට වැඩම කරනවා. වැඩම කරාම එතන ඉන්න මේ ව්‍යග්ගපජ්ජ කියන ඒ ජනපද වාසීන් ඇවිල්ලා ආනන්ද ස්වාමීන් වහන්සේට වන්දනා කරලා කතා බහේ යෙදෙනවා. කතා බහේ යෙදෙනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා මේ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ සත්වයින්ගේ විසුද්ධිය පිණිස දුක් දුම්නස් දුර්වීම පිණිස ඒ වගේම හැඬීම් වැළපීම් දුර්වීම පිණිස ඒ වගේම නිවැරදි මාර්ගය තේරුම් ගැනීම පිණිස නැත්නම් නිවැරදි මාර්ගයට අවතීර්ණ වීම පිණිස නිවන් සුව සාක්ෂාත් කරගැනීම පිණිස උපකාර වන හතර ආකාර වීරයක් පෙන්ලා දීලා තියෙනවා. මෙන්න මේ පරිසුද්ධත්වය පිණිස හේතු වෙන හතර ආකාර වීරයක් පෙන්ලා දීලා තියෙනවා. මෙන්න මේ වීරය අපි පාරිසුද්ධි ප්‍රධානියංග කියන නම තමයි මේ සූත්‍රයේදී යෙදෙන්නේ. ඒ කියන්නේ සිත්වල පිරිසුදු භාවය ඇති කර ගැනීම සඳහා උපයෝගී වන වීරයන්. මෙන්න මේ වීරයන් හතරක් ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා. මොනවද මේ වීර හතර? පළවෙනි එක වශයෙන් පෙන්වන්නේ සීල පාරිශුද්ධි පදානි අංගය. ඒ කියන්නේ අපි උත්සාහත් යුත්තේ අපේ සීලය පිරිසුදු කරගන්න. සීලය හරහායි අපි කය වචනේ හික්මව ගන්නෙ. මොකද අපිට එකපාරටම මේ හිත පිරිසුදු කරගන්න බෑ. හිතේ තියෙන කෙලෙස් හරිම ගොරෝසුයි, බොහොම බරපතලයි. ඒ වගේම කල්ප ගණන් තිස්සේ පැවතෙන කෙලෙස් ස්වභාවයක් අපේ සිත් සතන් තුළ තියෙන්නේ. එකපාරටම මේ හිත පිරිසුදු කරගන්න අමාරුයි. ඒ නිසා බුදුරජාන් වහන්සේ ඔන්න සීලයක් පනවනවා. එතෙන්දී පුළුවන් තරම් කය වචනේ හික්මව ගන්න උත්සාහත් වෙනවා. මොකද කය වචනේ හරහා තමයි අපේ අතින් බරපතල අකුසල් සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ බරපතල අකුසල් ටිකෙන් తాවකාලිකව වළක්ව ගන්න ඕන සීලය උදව් වෙනවා. ඒ නිසා කයෙන් වෙනවා අකුසල් වලින් දුෂ්චරිත වලින් වළකිනවා. වචනයෙන් වෙන වචී දුෂ්චරිත වලින් වැළකීලා පුළුවන් තරම් කය වචනය හික්මව ගන්නවා. ඔන්න අපි හිතමු ඔන්න සීලෙන් පරිපූර්ණ වෙන්න උත්සාහත් වෙනවා. ඉතින් ඒකේ පරිපූර්ණ නැත්තම් අන්න ඒ පරිපූර්ණ විය යුත්තේ කෙසේද කියලා පොඩ්ඩක් සතිමත්ව හොයලා බලනවා. හොඳට විමසිලිමත්ව බලනවා. අන්නේ විමසිලිමත්ව බලනකොට තමයි කෙනෙකුට වැටහෙන්නේ ආ මෙන්න මේ මේ තැන්වලදී මගේ සීලය දුර්වලයි මේ තැන්වලදී මම කෙලෙස් වලට අහු වෙනවා අහු වෙලා මගේ සීලය යම් අඩපණ වීම නැත්නම් වීතික්‍රමණය වීම සිද්ධ වෙනවා කියලා අන්න කෙනෙක් මේ සීලය තමන් මුහුණ පාන යම් යම් ගැටලු සහගත තැන් දුර්වල වෙන තැන් තමන්ට තාමත් ආරක්ෂා කරගන්න බැරි වෙන තැන් තමන් අහු වෙන තැන් ඔන්න වැටහෙනවා. ඉතින් අන්නේ තැන් හදා ගැනීම සඳහා අපි උත්සාහත් යුතුයි. ඒ සඳහා අපේ හිතේ උවමනාවක්, ඡන්දයක්, කැමැත්තක්, තදපල ඒ සඳහා උවමනා කරන යම්කිසි උත්සාහයක්, වීරයක්, දැඩි උත්සාහයක්, නපසුබස්නා වීරයක් ඇති කරගත යුතුයි. අන්න ඔය ස්වභාවයට තමයි සීල පාරිශුද්ධි පදානියංගය කියලා කියන්නේ. මොකද අපි තේරුම් ගත යුතුයි මේ සීලය අපි ආරක්ෂා කරන්න වෙනවා, සීලය ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. අපි සලකලිමත් නොවි අපිට ඒක අනුන්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. අපේ සීලය පිරිසුදු කර ගැනීම අපේම වගකීමක් බවට පත් වෙනවා. ඒ නිසා අපි තවදුරටත් සීලය කොතරම් දුරට ආරක්ෂා කළ යුතුද? කොයි කොයි මට්ටම් වලින්ද තව සීලය දියුණු කරගන්න තියෙන්නේ? කොයි කොයි අවස්ථාවන් වලදීද මගේ සීලය දුර්වල වෙන්නේ කියලා තමන්ගේම සීලය දිහා බලන ගතියක්. තමන්ගේම සීලය දිහා ආපහු හැරිලා බලන ගතියක් අපි ඇති කරගත යුතුයි. එතකොට නිකම් බොහොම අවංකව Tamanට වැටහෙනවා නම් මේ මේ තැන්වලදී මම තාම දුර්වලයි මේ තැන්වල තව ටිකක් දියුරු කරගන්න තියෙනවා කියලා වැටහෙනවා නම් අන්නේ වැටහීම අනුව කෙනෙක් උත්සාහත් වේ යුතුයි අන්නේ තැන් ටික හදාගන්න. තව ටිකක් දියුණු කරගන්න. ප්‍රඥාවෙන් තව ටිකක් ඒ තැන් වලට අනුග්‍රහ කරන්න. ඔන්න ඊට පස්සේ ආනන්ද සාමින් වහන්සේ පෙන්නවා චිත්ත පාරිශුද්ධි බදානියංගය. දැන් සීලය හොඳට පිරිසුදු වේගෙන එනකොට මේ සීලය තුලින්ම යම්කිසි සතුටක් ඇති වෙනවා. Taman කලින් වගේ නෙමෙයි. දැන් බොහොම සිල්වත් සත්පුරුෂ ගුණයක හැසිරෙන තැනැත්තෙක් අන්න තමන්ට තමන් ගැන යම් සතුටක් අනවජ්‍ය සුඛයක් තමන්ගේ අතින් ඉස්සල වගේ වැරදි වෙන්නේ නැහැ තමන් දැන් බොහොම යහපත් මිනිසෙක් බවට පත් වෙලා කියලා අන්න තමන් ගැන යම් අහිංසක සතුටක් භුක්ති විඳ ගන්න අවස්ථාව ලැබෙනවා මේකම හිතේ පිරිසුදු බව පිණිස හේතු වෙනවා ඒකට සාමාන්‍යයෙන් කියනවා මේ සමාධි සංවත්තනික සීලයක් කියලා ඒ කියන්නේ අපේ හිත මේ සීලය පිරිසුදු නම් ඒක සමාධියට තුඩු දෙනවා. සමාධියට උදව් කරනවා. මොකද අපේ හිත පිරිසුදු කරගන්න ගියාම අපේ හිත දැන් ඔන්න අපිට චෝදනා කරන්නේ අතන මෙතන වැරද්දුවායි අතන මෙතන අසින් මේ දුසිල්ලෝ හැසිරුණායි කියලා චෝදනා කරන්නේ නැහැ. ඒ වෙනුවට තමන්ගේ චරිතය දිහා ඔන්න දැන් සතුටින් බලන්න පුළුවන් හැකියාවක් ඇති වෙලා. එතකොට අන්න හිත පිරිසුදු කරගන්න පහසුයි. එතකොට ඔන්න හිතේ ඇතිවන ඒ ප්‍රමෝදයත් එක්ක ඔන්න හිතේ සතුටක් ජනිත වෙනවා, ප්‍රීතියක් පහළ වෙනවා. ඒ ප්‍රීතිය හරහා හිතේ යම් පමණක සංසිඳීමක් ඇති වෙනවා කායික සංසිඳීමක් කායික සැහැල්ලුවක් හිතේ සැහැල්ලුවක් හටගන්නවා අන්න මේ සැහැල්ලුව හරහාම හිතේ කායික වශයෙන් මානසික වශයෙන් සුවයක් භුක්ති විඳිනවා මෙන්න මේ සුවය හේතු වෙනවා සමාධිය සඳහා සුඛිනෝ චිත්තං සමාධියති කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ඒ කියන්නේ මෙතනක් තියෙන එක්තරාන්දමක හේතුඵල සම්බන්ධයක් අර සීලෙන් හොඳට හිත පිරිසුදු කරලා දෙනවා නැත්නම් කය වචනේ හික්මවලා දෙනවා එතකොට අන්න එතනින් යම්කිසි ප්‍රමෝදයක් හට ගන්නවා. ඒ ප්‍රමෝදය දැඩි ප්‍රීතියක් බවට පත් වෙනවා, සතුටක් බවට පත් වෙනවා. ඒකෙන්ම අන්න කායික මානසික සැහැල්ලුවක් ඇති වෙනවා. සාමාන්‍යයෙන් පස්සද්ධිය කියලා කියනවා. අන්න පස්සද්ධ කායෝ සුඛං වේදේති. අර කායික වශයෙන් මානසික වශයෙන් මේ සංසිඳීමක් තියෙනකොට අන්න සුවයක් දැනෙනවා. සැපයක් දැනෙනවා. සුඛිනෝ චිත්තං සමාධියදී. අන්න ඔතනින් තමයි ඊළඟට හිත සමාධිමත් වෙන්නේ. ඒ නිසා අපිට තේරෙනවා මෙතනක් තියෙන හේතුඵල පරම්පරාවක්. එතකොට මේ විදිහට අන්න හිතේ සමාධියක් හටගත්තාම චිත්ත ඒකාග්‍රතාවයක් හටගත්තාම ඒක ඉතින් විවිධ අන්දමින් විස්තර කරනවා විවිධ මට්ටම් වලින් විස්තර කරනවා අපි ඊයේ ටිකක් උත්සාහත් වුණා ඒක යම් යම් මට්ටම් හඳුනගන්න හිත හොඳට ඒ සමාධි නිමිත්තක සමාධි නිමිත්තක් ඇසුරු කරමින් ඉන්නකොට අපිට ඒක සාමාන්‍යයෙන් උපචාර සමාධියක් කියලා කියන්න පුළුවන් එතකොට හිතේ නීවරණ යටපත් වෙලා සාමාන්‍ය වශයෙන් ස්වභාව يعني යම් පමණක ආලෝක ස්වභාවයක් වගේ තියෙන්න පුළුවන්. හිතේ මොකද කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්දය, උද්ධච්ච කුක්කුච්චය, විවිචිකිච්ඡාව කියන මෙන්න මේ නීවරණ යටපත් වෙලා. දැන් හිත ටිකක් සංසුන් වෙලා. බොහොම හිතේ යම් පමණක එකඟතාවයක් තියෙනවා. හිත සැහැල්ලු වෙලා. කායික වශයෙන් දැන් ඒ තරම්ම බරක් දැනෙන්නේ නැහැ. කය පවා සැහැල්ලු වෙලා. ඉතින් ඕක තව තව වර්ධනය වෙන්න වර්ධනය වෙන්න සමහර වෙලාවට අර ඒ හටගත්ත සමාධි නිමිත්ත තුළට හිත බැස ගැනීමක් හිත ඒකත් එක්ක ඒකාත්මීය වීමක් ඒ තුලම নিমগ্ন වීමක් වෙන්න පුළුවන් එතකොට හරියට මුළු ලෝකෙම අමතක වෙලා දැන් මේ හිතින් ගත්ත අරමුණ පමණක් බවට ඔන්න හිතපත් වෙනවා දැන් ආයේ හිතේ කිසි වෙන ඉඩක් නැහැ හිතේ යම් ඉඩක් තිබුණද ඒ ඉඩ සම්පූර්ණයෙන්ම අර අරමුණ තුලින් වසා ගත්තා ඒකයි ඔය බුදුරජාන් වහන්සේ දෙන උපමාවල තියෙන්නේ හරියට නිකන් සුදු රෙද්දකින් මුළු කයම වහගත්තා වගේ. ඔන්න චතුර්ථ ධානයට දෙන උපමාව. ඒ කියන්නේ සම්පූර්ණ කයම සුදු රෙද්දකින් වසාගත්තාම කය එළියට පේන්නේවත් නැහැ. මුළු කයම වැහිලා තියෙන සුදු රෙද්දකින්. අන්න ඒ වගේ අර හිතේ හටගන්නා වූ සමාධියෙන් මුළු චිත්ත ස්වභාවයම මුළු සිතම ආවරණය වෙලා තියෙන. සම්පූර්ණයෙන් වැහිලා තියෙන. ඒකත් එක්ක නිකන් ඒකාත්මීය වෙලා තියෙන. එහෙමත් නැත්නම් හිතේ හටගන්නා වූ ප්‍රීති ස්වභාවයක්, ඒකාග්‍රතාවයක්, සුවයක් එක්ක අන්න හිත සම්පූර්ණයෙන්ම ඒකත් එක්ක ඒකාත්මී වෙලා තියෙන්නේ. ဒုတိ ය ධානයේදී ඒ වගේ මට්ටමක් විස්තර කරනවා. එළියෙන් කිසිම සතුටක් එන්නේ නැහැ. නමුත් ඇතුලෙන් ලොකු සතුටක් මෝදු වෙනවා. හරියට නිකන් කිසිම පැත්තකින් වතුර ගැලුවේ නැති වුණාට, වැස්ස වැස්සෙත් නැති වුණාට, ඇතුළත තියෙන උල්පතකින් වතුර උනනකොට ඒ විලක තියෙන වතුර උතුරලා ගලනවා වගේ. එච්චරට මේ ඇතුලෙන් හටගන්නා වූ සතුටක් කරහා අන්න ඒබඳු හිතක්, ඒබඳු සමාධියක පවතින හිතක් අන්න උතුරා යනවා. එහෙම නැත්නම් මොකක්ද ඒකට කියන්නේ දෙවන ධානයේදී කතා කරන ඒ විතක්ක ਵਿਚාර සමනේ වෙච්ච ඒ සමාධිද සමාධියෙන් හටගත්ත ප්‍රීතියකින් අන්න හිත උතුරා යනවා. ඉතින් මෙන්න මේ වගේ මේ සමාධි මට්ටම් විවිධාකාරයෙන් විස්තර කරනවා. එතකොට මේ යම් හෝ සමාධියක් ඊළඟට ඔන්න පාදක කරගන්න පුළුවන් විපස්සනාව සඳහා. එතකොට අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තුන්වෙනි මේ පාරිශුද්ධි පදානියංගය. එහෙම නැත්නම් තවදුරටත් දියුණු කරගත යුතු මේ හිතේ පරිශුද්ධත්වය ඇති කරන ඒ පරිශුද්ධත්වය ඇති කිරීම සඳහා වැඩි යුතු වීරයන් අතර ඊළඟ අවස්ථාව වශයෙන් පෙන්වනවා දිට්ටි පාරිශුද්ධි පදානියංගය කියලා කොටසක්. එතකොට අපිට මුලින්ම මේ දිට්ටි පාරිශුද්ධි පදානියංගය ගැන විස්තර කරන්න කලින් මම කැමති පොඩ්ඩක් අවධානය යොමු කරන්න වෙනත් සූත්‍රයකට. ඒ සූත්‍රය නම කිංසුකෝපම සූත්‍රය. මේ කිංසුකෝපම සූත්‍රය හම්බ වෙනවා සලායතන මේ වග්ගයේ. ඒක තියෙන්නේ ඇත්තටම වේදනා සංයුක්තේ සංයුක්ත නිකායේ වේදනා සංයුක්තේ මේකෙදී සිද්ධ වෙන එක්තරා සංසිද්ධියක් හරිම රසවත් මේ සිදුවීමේදී එක්තරා භික්ෂුන් වහන්සේ නමක් යනවා තවත් රහතන් වහන්සේ කෙනෙක් කියලා හිතන ස්වාමින් වහන්සේ කෙනෙක් ගාවට ගිහිල්ලා අහනවා මේ ඇතුළත පාරිශුද්ධියක් ඇති වෙන්න නැත්නම් දර්ශනය පැහැදිලි වෙන්න සුවිසුද්ධ වෙන්න මොකද්ද කරන්න ඕනේ මොන වගේ ක්‍රමයක් කරාද මේ දර්ශනය පිරිසුදු වෙන්නේ දිට්ඨිය පිරිසුදු වෙන්නේ කියලා අහුවාම ඒ රහතන් වහන්සේ කියනවා යම්ස කෙනෙක් මේ ස්පර්ශ ආයතනයන්ගේ හට ගැනීම හා නිරුද්ධ වීම දලනවා නම් මෙන්න මේ වැඩපිළිවෙල හරහා දෘෂ්ටිය පිරිසුදු වෙනවාය කියලා. දර්ශනය පැහැදිලි වෙනවාය කියලා. දැන් සාමාන්‍යයෙන් ඇසේ හට ගන්නා ආකාරය, කනේ හට ගන්නා ආකාරය, දිවේ, කයේ, මනසේ ওই විදිහට මේ ස්පර්ශ ආයතන හයේ එතන එතන හට ගන්නා ආකාරය නැවත නැවත දකිමින් අපි තුමු ඇහැට රූපයක් හට හමු වෙනකොට ඔන්න එතන ඇහැ හට ගන්නවා. ඇහැ මේ ජනිත වෙනවා. ඇහැ නැත්තම් පටන් ගන්නවා. සමුදේ පක්ෂයක් වෙනවා. හැබැයි එතනම නිරුද්ධ වෙලා යනවා. ඒ වගේ මේ කනේ සද්දයක් ස්පර්ශ වෙනකොට අන්න එතනද කන හට ගන්නවා. එතනදී කන නිරුද්ධ වෙලා යනවා. ඊළඟට දිවේ රසක් ස්පර්ශ වෙනකොට ඔන්න එතන දිව හට ගන්නවා. එතන නිරුද්ධ වෙලා යනවා. ආයිත් නාසයේ ගඳක් සුවඳක් ස්පර්ශ වෙනකොට එන්න එතනදී නාසය හට ගන්නවා. එතන නිරුද්ධ වෙලා යනවා. ඊළඟට කයේ යම් ස්පර්ශයක් ස්පර්ශ වෙනකොට ඔන්න එතනදී කය හට ගන්නවා එතන නිරුද්ධලා යනවා. මනසෙන් යම්කිසි අරමුණක් අල්ලනකොට නැත්තම් ග්‍රහණය කරනකොට ඔන්න එතනදී මනස හට ගන්නවා එතන නිරුද්ධලා යනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ කියනවා මෙන්න මේ විදිහට මේ ආයතනවල හට ගැනීමත් නිරුද්ධ වීමත් බැලීම හරහා ඔන්න කෙනෙක්ගේ දර්ශනය සවිසුද්ධ වෙනවා කියලා. ඉතින් අර ප්‍රශ්නය අහපු ස්වාමීන් වහන්සේ ඒකට ඉතින් ඒ තරම්ම මනාපයක් දක්වන්නේ නැහැ. උන්වහන්සේ තව කෙනෙක් ගාවට යනවා. තවත් රහසන් වහන්සේ කෙනෙක් ගාවට යනවා. ගිහිල්ලා මේ ප්‍රශ්නේ මහනෝ. කොහොමද මේ කෙනෙක්ගේ දර්ශනය පැහැදිලි වෙන්නේ? සුවිසුද්ධ වෙන්නේ. ඉතින් ඒක ඇහුවාම ඒ ස්වාමින් වහන්සේ දෙන්නේ අර කලින් උත්තරේ නෙමෙයි. උන්වහන්සේ කියනවා මේ පංච උපාදානස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම දැක්කහම අන්න ඒ හරහා තමයි මේ දර්ශනය පැහැදිලි වෙන්නේ කියලා. ඉතින් මේ විදිහට ඇහුවාම අර දෙවනි ස්වාමීන් වහන්සේ තවත් ටිකක් ඉතින් වික්ෂිප්ත වෙනවා. එහෙම නැත්නම් තවත් ප්‍රශ්නයකට මැදි වෙනවා. දැන් එක රහතන් වහන්සේ කෙනෙක් එක විදිහකට කිව්වා. තව රහතන් වහන්සේ කෙනෙක් තව විදිහකට කිව්වා. ඊළඟට ඔන්න මේ ස්වාමින්වහන්සේ එතනින් අතර වෙන්නේ ඔන්න තවත් තුන්වෙනි ස්වාමින්වහන්සේ කෙනෙක් ගාවට යනවා. උන්වහන්සේ කියනවා මේ සතර මහා භූතයන්ගේ ඇතිවීම නැතිවීම දැක්කාම මේ දර්ශනය සවිසුද්ධ වෙනවා කියලා. ඔන්න දැන් තුන්වෙනි උත්තරේකුත් ලැබුණා. දැන් මේ සාමි මේ ප්‍රශ්නේ අහපු ස්වාමිනාස ඔන්න තවත් ප්‍රශ්නයකට මැදි වුණා. දැන් මේ ප්‍රශ්න මේ උත්තර තුනක් හම්බුනේ. ඊළඟට මේ ස්වාමින්වහන්සේ යනවා තවත් ස්වාමින්වහන්සේ කෙනෙක් ගාවට. දැන් තවත් රහතන් වහන්සේ කෙනෙක් ගාවට ගියාම උන්වහන්සේ කියනවා යම් හෝ හටගන්නා වූ දෙයක් නිරුද්ධ වෙලා යනවද අන්නේ හටගන්න හැටි නිරුද්ධ වෙලා යන හැටි දැකීම හරහා දර්ශනය සවිසුද්ධ වෙනවා කියලා. එතෙන්දී විශේෂත්වයක් දක්වන්නේ මෙන්න මේකේ කියලා යම් හෝ සංස්කාර ධර්මයක් හේතුන් නිසා හටගත්ත යම් හෝ දෙයක් ඇතිලා නැතිලා යන හැටි දැකීම තුලින් අන්න දර්ශනය සවිසුද්ධ වෙනවා කියලා කියනවා. දැන් ඔන්න මේ සායනස තවත් අවුල් තත්වයකටපත් වෙනවා. මොකද දැන් උත්තර හතරක් හම්බුනේ. දැන් මොකද කරන්නේ මේ සායනාසය යනවා බුදුරජාණන් වහන්සේ හම්බෙන්න. ඇවිල්ලා කියනවා දැන් මේ නෝක්කඩුව. මොකද්ද? දැන් එක්කෙනෙක්ගෙන් අහුවාම එක උත්තරයක් දෙනවා, තව එක්කෙනෙක්ගෙන් අහුවාම තව උත්තරයක් දෙනවා. ඉතින් මේ මේ ප්‍රශ්නේ මම විසඳගන්නේ කොහොමද? බුදුරජාන් වහන්සේ ඕකට කදිම පිළිතුරක් දෙනවා. බුදුරජාන් වහන්සේ කියනවා මේ කෑල ගහක් දන්නේ නැති කෙනෙක් කෑල ගහ ගැන කෑල ගහ දන්න කෙනෙක්ගෙන් අහනවලු. දැන් හැබැයි මේ කෑල ගහ දන්න කෙනා කෑල ගහ දැකලා තියෙන්නේ එක එක අවස්ථාවන් වලදී. දැන් අපි දන්නවා සමහර ගස් තියෙනවා සමහර කාලවල වලදී කොළ සම්පූර්ණයෙන්ම හැලිලා. එතකොට තේරෙන්නේ හරියට නිකන් මේ කිස් එකම කොළයක්වත් නැති සම්පූර්ණයෙන්ම නිකන් ගින්නට අහුවෙච්ච දර ගොඩක් වගේ. එහෙම නැත්නම් මේ සම්පූර්ණයෙන් දාගිය ගහක් තමයි හම්බ වෙන්නේ. ඔන්න ඒක මට්ටමක්. තවත් අවස්ථාවක ඔන්න යම් ඍතුවකදී සම්පූර්ණයෙන් ඔන්න කොළ වලින් වැහිලා. ඔන්න ඒක තව අවස්ථාවක්. තවත් අවස්ථාවක ඔන්න කොළ වලින් විතරක් නෙමෙයි ඔන්න මල් හට අරගෙන. ඔන්න ඒක තව අවස්ථාවක්. තවත් අවස්ථාවක ඔන්න මල් පළ ගැන්විලා ඔන්න ගෙඩි හට අරගෙන ඔන්න තවත් අවස්ථාවක්. ඉතින් මේ ගස්වල ඍතුයෙන් ඍතුවට ඔන්න එක එක විදිහට මේ ගහ පේනවා. ඉතින් අපි හිතමු එක ඍතුයකදී දැක්ක කෙනෙක් අර ගහ ගැන එයා දන්නවා ඇත්ත වශයෙන්ම. අපි හිතමු එයා දැක්කේ කොළ හැලිච්ච අවස්ථාවේදී. අන්න එයාගෙන් ගිහිල්ලා ඒ කෑල ගහ ගැන දන්නේ නැති කෙනෙක් ඇහුවොත් අර මිනිස්සයා දෙන උත්තරේ මොකද්ද? මේ කෑල ගහ කියන්නේ කොළ එකක්වත් නැහැ. හරියට නිකන් ගින්නට අහුවෙච්ච ගහක් වගේ තමයි කෑල ගහ කියන්නේ. ඒ එයා දැකපු හැටි. තවත් එක්කෙනෙක්ගෙන් අහුවොත් එයා කියනවා මේ කොළ සම්පූර්ණයෙන්ම පිරලා තියෙන බොහොම ශාස්ත්‍රීය ගහක් තමයි කෑල ගහ කියන්නේ. මොකද එයා දැකපු හැටි. තවත් එක්කෙනෙක් දෙන උත්තරේ තමයි මේ කෑල ගහ කියන්නේ බොහොම රතු පාටට මල් පිපිලා හරිම ලස්සන ගහක්. ඔන්න තවත් කෙනෙක් දෙන උත්තරේ. බුදුරජාණන් වහන්සේ කියනවා අර ඒ ඒ කෙනා දැකපු විදිහට තමයි ඒ ඒ දෙන පිළිතුර. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ අර රහතන් වහන්සේලා ඒ තමන් අනුගමනය කරපු ක්‍රමයට අනුරූපව තමයි ඔන්න උත්තරේ දීලා තියෙන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි අපි තේරුම් ගන්න තියෙන්නේ මේ සූත්‍රය හරහා මේ දෘෂ්ටිය ඍජු කරගන්න එක මාර්ගයක් නෙමෙයි තියෙන්නේ. මාර්ග රැසක් තියෙනවා. එතකොට මෙන්න මේ මාර්ග රැසෙන් අපි එක එක ක්‍රම අනුගමනය කරනවා වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඔක්කොටම එකම මාර්ගයක්ම අනුගමනය කළ යුතුයි කියලා නියමයක් නැහැ. ඒ නිසා ඇතම් කෙනෙක් ඔන්න ධාතු මනසිකාරයක් වඩමින් ඔන්න මේ මාර්ගය පිරිසුදු කරගන්න, දෘෂ්ටිය ඍජු කරගන්න උත්සාහත් වෙනවා. අර එක රහතන් වහන්සේ කෙනෙක් කිව්වේ අර සතර මහා ධාතුන්ගේ උදේවය දැකීම හරහා අන්න දෘෂ්ටිය ඍජු වෙනවා කියලා කිව්වේ. අන්න ඒකාතකින් අපි අන්න ඒ පැත්තට තමයි එතෙන්දි කිට් වෙලා ඉන්නේ. ඒ කියන්නේ මේ ධාතු ස්වභාවයන් දකිනවා, රූප ස්වභාවයන් දකිනවා. ධාතු කර්මස්ථානයක් වඩනවා. අන්න එතකොට අන්න දෘෂ්ටිය ඍජු කර ගැනීම සඳහා ඒ මාර්ගය අපි වඩනවා. ඒ මාර්ගයත් නිවැරදි. ඒ මාර්ගය හරහා තොන දෘෂ්ටිය ඍජු වෙනවා. ඔන්න තවත් කෙනෙක් උපාදානස්කන්ධයන් ඇසුරු කරමින් හිත උපාදාන වෙන අවස්ථාවන් වලදී ඒ උපාදානයන්ගෙන් හිත නිදහස් කර ගැනීමෙන් අන්න මාර්ගය වඩනවා. අන්න ඒ හරහාත් ඔන්න හිත පිරිසුදු වෙනවා. දෘෂ්ටිය පිරිසුදු වෙනවා. ඔන්න තවත් මාර්ගයක්. ඔන්න තවත් කෙනෙක් අපි හිතමු ආයතන දිහා බලමින් ඇහි කොහොමද මේ ඇහැට රූපයක් සම්මුඛ වෙන්නේ කොහොමද? එතන කොහොමද මේ දැකීමක් පහළ වෙන්නේ? ඒ දැකීම නැති වෙලා යන්නේ කොහොමද? මේ විදිහට භවනාවක් වඩනවා. නැත්තම් කනේ සද්දයක් හටගත්තාම නැත්තම් මේ ස්පර්ශ වුණාම එතන කොහොමද මේ සෝතායතනේ හටගන්නේ? නැත්තම් එතන ආයතන ස්වභාවයක් පටන් ගන්නෙ කොහොමද? ඒක එතනම නැතිලා යන්නේ කොහොමද? මෙන්න මේ ආයතන ආශ්‍රිතවත් කෙනෙක් භවනාව වඩනවා. ඉතින් මේ ඔක්කොම ක්‍රම නිවැරදි. ඒ නිසා අපිට එක ක්‍රමයක් කියලා ගන්න අවශ්‍ය නැහැ. එක එක අය Tamanට ruci ruci ක්‍රම වැඩුවාට ඒකේ වැරද්දක් නැහැ. හැබැයි එක ක්‍රමයක් දිගට වඩන්න ඕනේ. එක ක්‍රමයක් නිවැරදිව දිගට සෑහෙන කාලයක් ප්‍රගුණ කළ යුතුයි. එහෙම නැතු එකක් පොඩි කාලයක් කරනවා, තව එකක් තව පොඩි කාලයක් කරනවා, තව එකක් තවත් පොඩි කාලයක් කරනවා. එහෙම කරොත් එකක්වත් සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ වෙනුවට එකක් අරගෙන හොඳට ගැඹුරට සෑහෙන කාලයක් තිස්සේ ඒ තුල යෙදෙනවා නම් අන්න ඒ ක්‍රමයෙන් සෑහෙන මල්පල ගැනීමක් සිද්ධ වෙනවා. මොකද ඔය එක ක්‍රමයක්වත් පටන් ගත්ත පමණින් වැටහෙන්නේ නැහැ. අපි ධාතු සභාවයක් වුණත් බලන්න ගියාට අපි හිතමු අපේ හිතේ සමාධියක් ඇති කරගෙන අපි මේ කායික වශයෙන් දැනෙන යම්කිසි තදගතියක් බලන්න යනවා. බලන්න ගියාට ඉතින් ඔය බලන්න ගියේ පමණින් මේ දේවල් වැටහෙන්නේ නැහැ. ඉතින් සමහරලාට නින්දට වැටෙනවා හිත. සමහරලාට ඉතින් ඔතෑණි වෙනවා. ඉතින් කම්මැලි වෙනවා. මොකද මේ බලන්න තියෙන හරිම උදාසීන අරමුණක්. අපි තුන් මේ අත් දෙක එකට ස්පර්ශ වෙනවා. එතන උණුසුමක් දැනෙනවා. ඒ උණුසුමට අපි හිත යොදනවා. හිත යෙදුවට එතන හිත ඉන්න කැමැත්තක් නැහැ. මොකද එතන ලොකු ක්‍රියාකාරීත්වයක් නැහැ. හිතට läගලා ඉන්න, හිතට සතුටු වෙන්න කිසිම සතුට දනවන දෙයක් හිතන නැහැ. ඉතින් හිත හරි උදාසීන වෙලා ආයෙත් එක්ක නිින්දට වැටෙනවා, එක්ක භාවනාව අත්හැරලා දානවා. එහෙම නැත්නම් හිත අතීතයට අනාගතයට ගිහිල්ලා ආයෙත් අන්න ප්‍රපංච කර කර කතන්දර ගොතගතා ඔන්න ආයෙත් කෙලස් බරිතව ජීවත් වෙනවා. ඒ නිසා මේ ධාතු ස්වභාවයන් නිරීක්ෂණය කරන්න නම් සෑහෙන වීරයක් අවශ්‍යයි. සෑහෙන ශ්‍රද්ධාවක් අවශ්‍යයි. මේ දේ මං කොහොම හරි කරන්න ඕනේ. මේක තමයි මේ බුද්ධෝත්පාද කාලෙදී මට ලැබිච්ච අවස්ථාව කියලා අන්න සෑහෙන වුමනාවක් කුසල ඡන්දයක් මේ භාවනාවේ යෙදී යුතුයි මේ හරහායි මට මේ කෙලෙසුන්ගෙන් හිත නිදහස් කරගන්න පුළුවන් වෙන්නේ කියලා ලොකු ශ්‍රද්ධාවක් උනන්දුවක් ගෞරවයක් සහිතව මේ වැඩේ යෙදෙන්න වෙනවා එහෙම නැත්නම් ඉතින් හිත නින්දට වැටෙනවා භාවනාව අත්හැරලා දානවා ගුරුවරයා අත්හැරලා දානවා ඉන්න සේනාසනය අත්හැරලා දානවා ඉතින් විවිධාකාර විදිහට අපි අපේ ගමන වෙන පැත්තකට හරව ගන්නවා ඒ නිසා ඇත්ත වශයෙන්ම මේ කාලේ වුණත් භාවනා ක්‍රම නැතුව නෙමෙයි අපි එක ක්‍රමයක් අරගෙන ප්‍රබලව නැත්නම් ගැඹුරට හදාරන්න නැති ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඒ නිසා අපි යම් හෝ හදාරන ක්‍රමය බොහොම ගැඹුරට කාලයක් තිස්සේ වැඩිම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් එතකොට ඊයේ අපි කතා කරපු මේ චිත්තවිසුද්ධියත් එක්ක ටිකක් මේ දිට්ඨිවිසුද්ධිය ඇඳගත්තොත් අපි හිතමු තවත් භාවනා ක්‍රම තියෙනවා. ඒ කියන්නේ මේ චිත්තවිසුද්ධියෙන් ඇති කරගත්ත ඒ යම්කිසි සමාධි ස්වභාවයම පස්සේ විපස්සනාවට නංවලා අන්න ඒ හරහාත් හිතේ කෙලෙස් දුරු කරගන්නා ක්‍රම. සාමාන්‍යයෙන් අපි ඔකට කියන සමත පුබ්බංගම විපස්සනා කියලා. ඒ කියන්නේ මුලින් චිත්ත විසුද්ධියක් ඇති කරගත්තා. හිතේ යම් සමාධියක් ඇති කරගත්තා. ඒකෙන් අපි හිතමු ඕනනම් ධානා මට්ටමක් වුණත් හදාගත්තා. එතන පාදක කරගෙන ඊළඟට අන්න එතන ඉඳන් විපස්සනා වඩන ක්‍රම තියෙනවා. ඉතින් මේ වගේ ක්‍රම 11ක් ඔය අට්ඨකනාගර සූත්‍රයේදී එහෙම විස්තර වෙනවා. ඒක ක්‍රමයක් කියලා නෙමෙයි. එතනත් අපි තේරුම් ගන්න තියෙන්නේ මේ විවිධාකාර ක්‍රම තියෙනවා. සූත්‍ර පිටකේ පුරා විවිධාකාර ක්‍රම පෙන්ලා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා ඇතම් ගුරුවරු එක එක ක්‍රම වලට යම් රුචිකත්වයක් දරනවා. එක ගුරුවෙක් ඔන්න අපි තුමු ප්‍රථම ධානයේ මුල් කරගෙන විපස්සනා වඩන්න උගන්වනවා. තවත් කෙනෙක් ඔන්න ဒုတိ ය ධානයේ මුල් කරගෙන විපස්සනා වඩන්න මුල් උගන්වනවා. තවත් කෙනෙක් සමහරවිට ඔන්න මෛත්‍රී මෙත්තා චේතෝ විමුක්තිය භාවිතා කරලා විපස්සනා වඩන්න උගන්වනවා. ඉතින් මේ නිසා විවිධාකාර ක්‍රම තියෙන බව අපි තේරුම් ගත යුතුයි. එනිසා ඒක මේ ගුරුවරයාගේ තියෙන වැරද්දක් නෙමෙයි. ඒ ගුරුවරයා යම්කිසි ක්‍රමයක් බහුලීකృత කළා. ඒ තුලින් යම්කිසි ප්‍රතිඵලයක් ගත්තා නම් ඒක එයාට විශ්වාසයි. ඒ ක්‍රමේ තමයි එයා තවත් කෙනෙක්ව යොදවන්නේ. ඒක වැරද්දක් නැහැ. අර රහතන් වහන්සේලා බුද්ධ කාලේදී අර සාමින් වහන්සේට දුන්න විවිධ පිළිතුරු වගේ බුදුරජාන් වහන්සේ තමයි යන්න සියල්ල දක්නා නුවණින් පැහැදිලි කරේ අර තැනත්තට අර සාමින් වහන්සේට මේ ඔක්කොමලා මේ සියලු සත්පුරුෂයෝ ඒ තමන්ට ruci පිළිවෙලවල් අනුගමනය කළා තියෙනවා. ඒ හරහා චිත්ත පාරිශුද්ධියක් ඇති කරගෙන තියෙනවා. අන්නේ තමන්ට ruci වෙච්ච තමන්ට හරි ගිය ක්‍රමේ තමයි දේශනා කළා තියෙන්නේ. ඒ නිසා අපිටත් විවිධ ක්‍රම හරියන්න පුළුවන්. ඉතින් අපි හැබැයි මේ හැම එකම තොලග ගා යනව වෙනුවට මොකක් හරි පොඩ්ඩක් තමන්ට වැටහිච්ච ක්‍රමයක් තමන්ට දැනට තේරෙන ක්‍රමයකින් පටන් ගන්න තියෙන්නේ. සමහරට සමහර වෙලාවට ඒ තේරෙන ක්‍රමේ ටිකක් වඩාගෙන යනකොට සමහරට තමන්ටම ඊට වඩා හොඳ ක්‍රමයක් වුණත් වැටහෙන්න අවස්ථාවක් තියෙනවා. ඒ නිසා එකම ක්‍රමයක හිර යුතුයි කියලා මේ නීතියක් නැහැ. තමන් එක ක්‍රමයක යනකොට හැබැයි ටිකක් ගැඹුරට යනකොට සමහරට වෙනත් ක්‍රම පවා විවෘත වෙනවා. එතකොට අපි හිතමු කෙනෙක් සමත සමාධියක් ඇති කරගෙන අපි හිතමු ඔන්න ප්‍රථම ධානය එයා උපදවගත්තා කියලා. ඔන්න එයාට දැන් තේරෙනවා දැන් හිතේ සමාධි ස්වභාවයක් තියෙනවා. අරමුණ තුල নিমগ্ন වෙලා තියෙනවා හිත. ඒ වගේම මේ අරමුණට නැවත නැවත හිත නංවනවා. ඒ වගේම මේ අරමුණ තුල ඔබම ඔබ හැසිරෙනවා. විචාර ස්වභාවය තියෙනවා. ඒ වගේම කය තුල ඇතැම් වෙලාවට ප්‍රීතියක් පහළ වෙනවා. කය කිලිපොලා වගේ යනවා. නැත්නම් කය පා වෙනවා වගේ දැනෙනවා. එහෙම නැත්නම් මුළු කයම නිකන් තෙමීගෙන යනවා වගේ දැනෙනවා. බොහොම සිසිලසක් දැනෙනවා. එහෙම නැත්නම් රැලි රැලි යනවා වගේ දැනෙන ඔන්න ප්‍රීති ස්වභාවයනුත් තියෙනවා. ඒ වගේම කායික සෝයක් තියෙනවා. ඒකාග්‍රතාවයක් තියෙනවා. ඉතින් අන්න මෙයාට තේරෙන මේ ප්‍රථම ධානයේ ලක්ෂණ මේ Taman අත්දකිනවා. ඉතින් මේ తত্ত্বය ඊළඟට විපස්සනාට නම් වන්නේ කොහොමද? ඔය අට්ඨකනාගර සූත්‍රයේදී එහෙම මෙන්න මේ විදිහට විස්තර වෙනවා. ඒක අපි වචන බුද්ධ වචනයෙන්ම මතක් කරගත්තොත් ඇත්තට මේ අට්ඨකනාගර සූත්‍රය දේශනා කරන්නේ ආනන්ද සාමීන් වහන්සේමයි. එතෙන්දී උන්වහන්සේ මෙන්න මෙහෙම කියනවා. ඉදම්පිකව පටමඥානං අபிසංකතං අபிසංචේතිතං. දැන් මේ ප්‍රථම ධාන මට්ටම උනත් සකස් කරපු ස්වභාවයක් තියෙනවා. ඒකත් මේ චේතනා පූර්වකව හටගත්තු ස්වභාවයක් තියෙනවා. ඉතින් එකාතකින් මේ දේවල් එක පාට තේරුම් ගන්න අමාරුයි. මෙතන හරි සූක්ෂම කතාවක් තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රථම ධානයට උනත් ඉබේ යන්නේ නැහැ. චේතනාවක් පහළ කරගත යුතුයි. චේතනාවක් මුල් කරගෙන තමයි එයා හොඳට අපි තුමා ආනාපාන සතිය ඔන්න වඩලා එතනදී ආලෝක නිමිත්ත පහල කරගෙන හොඳට ඒක දිහා හොඳට බලාගෙන ඉඳලා එතනින් පස්සේ තමයි ඔන්න මේ චේතනාපූර්වකව වැටෙන්නේ ඔන්න ප්‍රථම ධානයට. එතකොට තමන්ට තේරෙනවා මෙතන තියෙන යම්කිසි සකස් කිරීමක්. එතකොට මෙන්න මේ සකස් කළ ස්වභාවය, සංකත ස්වභාවය, චේතනාවක් මුල් කරගෙන හදාගත්ත ස්වභාවය එක අතකින් මේකේ තියෙන අවාසියක්, මේකේ තියෙන දුර්වලකමක්. මෙන්න මේ දුර්වලකම හොඳින් තේරුම් ගන්න කියන එක විපස්සනාවේදී කියනවා. කියන්නේ මේක හොඳින් තේරුම් අරගෙන අන්න ඒකට වචනයක් යදනවා මේ විදිහට යංකෝ යංකෝ කිංචි අபிසංකතං අபிසංචේතිතං තං අනිච්ඡං නිරෝධ ධම්මන්ති පජානාති. යම්කිසි මේ විදිහට සකස් කරපෝ චේතනාපූර්වකව හදාගත්ත ඒ සංකත ධර්මයක් තියෙනවා නම් අන්න ඒක හැමතිස්සෙම අනිත්‍යයි. මොකද හේතුන් නිසා හටගත්ත දෙයක් මෙතන තියෙන්නේ. යම් හෝ දෙයක් හේතුන්ගෙන් හට අරගෙන තියෙනවා නම් අන්න ඒක අනිත්‍යයි. යම් හෝ දෙයක් සංකත නම් සකස් කරලා නම් අන්නේ දේ අනිවාර්යයෙන්ම අනිත්‍යයි. ඒ වගේමයි නිරෝධ ධම්මන්ති. ඒ නිසා මේක ඇතිලා නැතිලා යනවා. නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. මේක කවදාවත් සදාකාලික වෙන්නේ නැහැ. ප්‍රථම ධානයට සමවැදිලා සදාකාලිකව ඉන්න හැකියාවක් නැහැ. යම්කිසි බොහොම කෙටි කාලයයි ඔන්න ආයෙ එකෙන් එළියට එනවා. නිරුද්ධ වෙලා යනවා. ඉතින් මෙන්න මේ ප්‍රථම ධානයේ තියෙන මෙන්න මේ අනිත්‍ය ලක්ෂණයම පාවිච්චි කරනවා. ප්‍රථම ධානයට යා කෙනෙක් සමවැදුණ ඔන්න එකකින් එළියට ආවා. මෙතනක් තියෙන අනිත්‍ය ස්වභාවය. මේකත් හරිම తాවකාලිකයි. මේකත් ඇති වෙලා නැතිලා යනවා. මේකත් නිරුද්ධ වෙලා යනවා. අන්න ප්‍රථම ධානයම කෙනෙක් විපස්සනාවට නංවනවා. ඉතින් මේ වගේ ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය එහෙම නැත්නම් මෛත්‍රී මෛත්‍රී හරහා ගත්ත මෙත්තා චේතෝ විමුක්තියක්, කරුණා චේතෝ විමුක්තියක්, මුදිතා චේතෝ විමුක්තියක් ඊළඟට උපේක්ඛා චේතෝ විමුක්තියක්. ඉතින් මේ විදිහට විවිධාකාර අන්දමින් මේ සමාධි ස්වභාවයන් නැවත විපස්සනාට නම් ගන්න පුළුවන්. හුඟක් දෙනෙක් වෙලා හුඟක් දෙනෙක් මේ සමාධි වලට ගිහාම ඒකටම ලොල් වෙලා ඒකෙම ඇලිලා ඒකටම හිර වෙලා ඉන්නවා මේක විපස්සනාවට නම් වන්නේ නැහැ. ඔන්න ඔය හරහා තමයි අපි ඇත්තටම මේකෙදි ඇලෙන්නේ. මේකෙදි නිකාන්තියක් පහළ වෙන්නේ. ඒ කියන්නේ අපි තේරුම් ගත යුතුයි මේ ඕනම සමාධියක් හරිම తాවකාලිකයි. මේකේ මුල් කාලේ තමයි හරි රසයක් තියෙන්නේ. පස්සේ පස්සේ යනකොට හෝ නිකන් සාමාන්‍ය සරල දේවල් බවට නැත්නම් බොහොම උපේක්ෂා සහගත දේවල් බවට ඒ තරම් රසයක් නැති දේවල් බවට පත් වෙනවා කියලා අන්න අපිට මේ දේවල් දිහාත් අනිත්‍ය ඇහෙන් බලන්න පුළුවන් නම් අනිච්චානුපස්සනාවකින් බලන්න පුළුවන් නම් මේවයේ තියෙන මේ සකස් කරපු ස්වභාවය බලන්න පුළුවන් නම් ඔන්න පින්වත්නි අපිට මේ අපි අත්දකින සමාධියම පාවිච්චි කරන්න පුළුවන් විපස්සනාව සඳහා මොකද මේ එකම සමාධියකවත් ඒ තුල සිටීම තුල ඒ තුලට සමවැදිලා සිටීම තුල කෙලස් කැපීමක් සිද්ධ වෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ මේ කාරණාව ඉතාම පැහැදිලිව සල්ලේක සූත්‍රයේ සඳහන් කරනවා. බුදුරජාන් වහන්සේ කියන ප්‍රථම ධානය වෙන්න පුළුවන්, ဒုတိ ය ධානය වෙන්න පුළුවන්, තෘතිය ධානය වෙන්න පුළුවන්, චතුර්ථ ධානය වෙන්න පුළුවන්. මේ හැම රූපාවචර ධානයකම තියෙන්නේ ditta ධම්මසුඛයක් පමණයි. කියන වර්තමාන වශයෙන් සෝයක් තියෙනවා. යම් කිසි සැපයක් තියෙනවා. එච්චරයි. ඒ මිසක් කෙලස් කැපීමක් වෙන්නේ නැහැ. ඒ වගේමයි බුදුරජාන් වහන්සේ කියනවා ඔන්න ආකාසානංචායතන වෙන්න පුළුවන් විඥානංචායතන වෙන්න පුළුවන් ආකින්චඤ්ඤායතන වෙන්න පුළුවන් නේව සංඥානා සංඥායතන වෙන්න පුළුවන් මේ ප්‍රබල අරූප සමාපatti. බුදුරජාන් වහන්සේ කියනවා මේවැයි හිටියත් කෙලස් කැපීමක් වෙන්නේ නැහැ. ඔන්න පින්වත්නි අපි කොයි තරම් ප්‍රබල සමාධිලාභීන් වුණත් බුද්ධ වචනේ විශ්වාස කරනවා නම් අපි තේරුම් ගන්න තියෙන්නේ මේ සමාධිවල පැය ගණන් අපි හිටියත් කෙලස් කැපීමක් නම් වෙන්නේ නැහැ. එහෙනම් අපි කෙලස් දුරු කරන මාර්ගයක නම් යන්නේ. සංසාරයෙන් මිදෙන මාර්ගයක නම් යන්නේ. කෙලස් දුරු කළා නිවන් සාක්ෂාත් කරන මාර්ගයක නම් යන්නේ. අනිවාර්යයෙන්ම අපිට විපස්සනාවට හැරෙන්න සිද්ධ වෙනවා. ඒ නිසායි මේ සූත්‍රවලදී දේශනා කරන්නේ මේ සමාධීන් පවා අනිත්‍යයි. මේ සමාධීන් පවා හේතුන් නිසා සකස් වෙලා තියෙන්නේ. මේවැය පවා තියෙන કૃතිම ස්වභාවයක්. මේවා පවා ඇති වෙලා නැතිලා යනවා. මෙන්න මේ විදිහට අපි විපස්සනා මුහුණුවරකින් දකිනවා නම් විපස්සනා දෘෂ්ටි කෝණයකින් දකිනවා නම් අන්න මේ සමාධියෙන් එළියට ඇවිල්ලා මේ සමාධියම විපස්සනාවට නංවන්න පුළුවන්. ඔන්න එක පැත්ත. තවත් පැත්තකින් විස්තර කරනවා දැන් මේ සමාධියෙන් එළියට ආවහම සමහරවිට කෙනෙකුට ඒ හරහා සුවයක් දැනෙනවා. ඒ හරහා සැහැල්ලුවක් දැනෙනවා. කය නිකන් පා වෙනවා වගේ දැනෙනවා. මේ දැනෙන කායික සුවය, මානසික සැහැල්ලුව, ඉපිලෙන ගතිය, ප්‍රීතිය මේ ඔක්කොම ඇවිල්ලා වේදනාවේ ස්වභාවයන්. මේ වේදනාව අනිත්‍යයි. මේ වේදනාව ඇතිලා නැතිලා යනවා. මේ සුවය ඇතිලා නැතිලා යනවා. මේ දැනෙන සැහැල්ලුව ඇතිලා නැතිලා යනවා. මේ සමාධිය හරහා ආපු වේදනාව අන්න විපස්සනාවට නංවනවා. මේ මේ ඇති වෙන ඇතිලා තියෙන වේදනාව හරිම తాවකාලිකයි. මේ සමාධියෙන් මිදුණාට පස්සේ පොඩි කාලෙකින් ඕක අනිත්‍යයටපත් වෙලා, ෂය වෙලා, වැය වෙලා යනවා. අන්න සමාධියක් හරහා ඒ Tamanට දැනිච්ච වේදනාවම සුඛ වේදනාව වෙන්න පුළුවන්. ඒ සුඛ වේදනාවම විපස්සනාවට නංවනවා. ඔන්න තවත් පැත්තක්. එහෙම නැත්නම් මේ සමාධියෙන් එළියට ආවහම යම් සංඥා ස්වභාවයක් තියෙනවා. බොහොම සෞම්‍ය සංඥා ස්වභාවයක් තියෙනවා. ආලෝක ස්වභාවයක් තියෙනවා. මෙන්න මේ ආලෝක ස්වභාවයත් මේ සංඥා ස්වභාවයත් අනිත්‍යයි. ඒකත් ඇති වෙලා නැතිලා යනවා. ඒකත් පොඩි වෙලාවකින් ඔන්න ආයෙත් නැති වෙලා දුර වෙලා ෂේ වෙලා යනවා. මේකත් අනිත්‍යයි. ඔන්න ඒකත් විපස්සනාට නම් ගන්න පුළුවන්. ඒ වගේමයි සමහල්ලාවට සමාධියකින් එළියට ආවහම කෙනෙකුට හිතේ ලොකු ප්‍රමෝදයක් දැනෙනවා. හිත හොඳට අවදි වෙලා ඉන්න ගතියක් දැනෙනවා. මෙතනක් තියෙන හැබැයි සංස්කාර ස්වභාවයක්. අපි හිතමු උදාහරණයක් වශයෙන් මෙත්තා චේතෝ විමුක්තියක් වගේ මෛත්‍රී භාවනාව කරහා ඔන්න ගැඹුරට වඩපු කෙනෙක් ඒ සමාධියෙන් එළියට ආවහම ඔන්න හිතේ ලොකු මෛත්‍රියක් පිරලා තියෙන්නේ. හැබැයි ඒකත් අනිත්‍යයි. ඒකත් ඇතේලා නැතේලා යනවා. අන්න හිතේ හටගත් සංස්කාර ස්වභාවයකුයි මේ තියෙන්නේ කියලා අන්න හිත තමන් විපස්සනා මුහුණුවරකින් ඒ දිහා බලලා අන්න කෙනෙක් මේ සමාධියෙන් එළියට ඇවිලා ඒකම විපස්සනාවට නංවනවා. ඉතින් මේ විදිහට තවත් ක්‍රමයක් ඔය මහා මාළුක්‍ය පුත්ත සූත්‍රයේදී එහෙම විස්තර කරනවා බුදුරජාන් වහන්සේ. එතෙන්දී බුදුරජාන් වහන්සේ මෙන්න මේ මෙදිරි කියනවා. සෝ යදේව තත්ත හෝති රූපගතං වේදනාගතං සංඥාගතං සංඛාරගතං විඥානගතං තේ ධම්මේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුඤ්‍යතෝ සමනුපස්සති. අර මොකක් හෝ සමාධියක තමන් හිටියා. අපි දුමු ධ්‍යාන සමාධියක් වෙන්න පුළුවන්, උපචාර සමාධියක් වෙන්න පුළුවන්, මොකක් හරි සමාධියක හිටියා. ඒකෙන් එළියට ඇවිල්ලා මේ මෙතන තිබිච්ච යම් රූප ස්වභාවයක් තියෙනවා නම් දැනිච්ච ස්වභාවයක් තියෙනවා නම් එහෙම නැත්නම් යම් වේදනාවක් තියෙනවා නම් සැප වේදනාවක් වෙන්න පුළුවන් ඒ සැප වේදනාව වෙන්න පුළුවන් යම් සංඥාවක් තිබුණා නම් ඒ සංඥාව වෙන්න පුළුවන් නැත්නම් හිතේ දැනිච්ච යම් සුවයක් මෛත්‍රියක්, උපේක්ෂාවක්, මුදිතාවක් ඒව වෙන්න පුළුවන්. මේ ඔක්කොම මෙතනක් තියෙන අනිත්‍ය ස්වභාවයක්. මෙතනක් තියෙන දුක් ස්වභාවයක්. මෙතනක් තියෙන අනාත්ම ස්වභාවයක්. කියලා අන්න එතන විපස්සනාට නංවන්න කියලා බුදුරජාන් වහන්සේ කියනවා. සෝ තේහි ධම්මේහි චිත්තං පටිවාපේති. අන්න අර සමාධියේ läගලා ඉන්නව වෙනුවට සමාධියේ හිර වෙලා ඉන්නව වෙනුවට සමාධියේ අහු වෙලා ඉන්නව වෙනුවට සමාධියෙන් එළියට එන්න කියලා කියනවා. චිත්තම් පටිවාපේති. සිත ආපස්සට හරව ගන්නවා සමාධියෙන් එළියට වෙන්න. සමාධියේම තියෙන ස්වභාවය, වේදනා ස්වභාවය, සංඥා ස්වභාවය, සංස්කාර ස්වභාවය මේවා එළියට ඇවිල්ලා විපස්සනාවට නංවනවා. ඒවැ අහුවෙලා ඉන්නවා වෙනුවට, ඒවට ඇලිලා ඉන්නවා වෙනුවට, ඒවෙන් එළියට ඇවිල්ලා අන්න ඒවා විපස්සනාවට නංවනවා. ඊළඟට බුදුන් වහන්සේ හරි ලස්සනට මෙහෙම කියනවා සෝ තේහි ධම්මේහි චිත්තං පටිවා පෙත්වා අමතාය ධාතුවා චිත් අමතාය ධාතුයා චිත්තං උපසංහරති අන්න විපස්සනාවේ තවත් ගැඹුරක් පෙන්නනවා. ඒ කියන්නේ දැන් මේ හදාගත්ත මේ සමාධි හරිම ඕලාරිකයි. එකwidehatකින් හේතුන් නිසා සකස් වෙලා තියෙන්නේ. කොයි වෙලාවෙ කඩන් වැටෙනවද දන්නේ බුද්ධ කාලෙදී ඕන තරම් අවස්ථාවන් තියෙනවා. ඇතම් ස්වාමින්වහන්සේලා බොහොම ලොකු සමාධිලාභීන්ව ඉඳලා යම් යම් රෝගාතුර වීම හරහා ඒ සමාධි ඔක්කොම ගිලිහිලා ගිහිල්ලා. ඊළඟට බුදුරජාන් වහන්සේට අනේ මේ පණිවිඩයක් යවන අනේ භාග්‍යතුන් වහන්සේ මම දැඩිව ගිලන් වෙන්නවා, දැඩිව රෝගාතුරව ඉන්නවා. අනේ මට පිහිට වෙන්න වඩින්න කියලා. ඉතින් බුදුරජාන් වහන්සේ එනවා මේ ස්වාමීන් වහන්සේලා හම්බෙන්න. හම්බෙලා හම්බුණාට පස්සේ ඔන්න බුදුරජාන් වහන්සේට තමන්ගේ දුක් ගැනවිල්ලා කියනවා. අනේ ස්වාමීනි මම මෙන්න මේ මේ වගේ බොහොම ප්‍රබල ධානලාභීව හිටියා. දැන් මේ වගේ අසනීප වුණා. දැන් මට මොකක්වත්ම නැහැ. කියලා ඉතින් තමන්ගේ දුක් ගැනවිල්ලා කිව්වහම බුදුරජාන් වහන්සේ දෙන පිළිතුර මොකද්ද? බුදුරජාන් වහන්සේ කියනවා මහණ මේ මගේ ශාසනය මේ සමාධිය නිෂ්ඨාව කළා පවතින ශාසනයක් නෙමෙයි. ඒ කියන්නේ සමාධියම උතුම් කරගෙන සමාධියම මේකේ අවසානය කරගෙන සමාධියම පදනම කරගෙන එමත් නැත්නම් සමාධියම මේකේ පරමාර්ථය කරගෙන තියෙන ශාසනයක් නෙමෙයි මේ බුද්ධ ශාසනය කියලා අන්න බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා. ඉතින් ඒ නිසා පින්වත්නි අපි තේරුම් ගත යුතුයි මේ සමාධි තියෙන්නේ විපස්සනාවට පාදක කරගන්න. විපස්සනාවට ප්‍රයෝගී කරගන්න. විපස්සනාවට ප්‍රයෝජනෙට ගන්න. අන්න ඒ නිසා බුදුරජාන් වහන්සේ පෙන්නනවා ඒ සමාධියෙන් එළියට අරගෙන හිත සමාධියේ අනිත්‍ය ස්වභාවය දකිනවා. සමාධියේ තියෙන දුක් ස්වභාවය දකිනවා. සමාධිවලත් තියෙන අනාත්ම ස්වභාවය දකිනවා. මෙන්න මෙහෙම දකින්න දකින්න තමයි අන්න අමතාය ධාතුයා චිත්තං උපසංහරති. අන්න අමූර්ත ධාතුවකට නිවන් ස්වභාවයකට ඊට වඩා ගැඹුරකට අන්න හිත යොමු වෙන්නේ. සෝ තත්තටිතෝ ආසවානං කයම් පාපුනාති. අන්න බුදුරයන් වහන්සේ විස්තර කරනවා අන්න ඒබඳු ස්වභාවය. ඒ සමාධිවල හිර නොවෙච්ච සමාධියක් පවා අල්ලගත්තේ නැති සමාධියකින් පවා හිත නිදහස් කරගත්ත සමාධියේම අනිත්‍ය දුක අනාත්ම වටහාගෙන එතනිනුත් හිත නිදහස් කරගෙන අන්න නිවන් සෝයක එහෙම නැත්නම් අරමුණු ග්‍රහණය නොකරන ස්වභාවයක, උපාදාන නොකරන ස්වභාවයක, අනිශ්චිත ස්වභාවයක පවත්වන තත්වයක් පදනම් කරගෙන අන්න කෙනෙක් ආශ්‍රවයන් ඡය කිරීම සඳහා උත්සාහත් වෙනවා. ඔන්න බුදුරජාන් වහන්සේ ඊටාම ප්‍රබල මාර්ගයක් මේ මහා මාළුන්ගේ පුත්‍ර සූත්‍රයේදී එහෙම විස්තර කරනවා. ඉතින් ඒ වගේ තවත් පැත්තක් අපිට ඕනනම් සලකලා බලන්න පුළුවන්. දැන් ඔන්න සතිපට්ඨාන සූත්‍රයේ එහෙම සලකලා බැලුවොත් ඔන්න කෙනෙක් සතිපට්ඨානයේදී කායानुපසනාව වෙන්න පුළුවන්, වේදනානුපසනාව වෙන්න පුළුවන්, චිත්තානුපසනාව වෙන්න පුළුවන්, ධම්මානුපසනාව වෙන්න පුළුවන්. මේ කුමන හෝ අනුපස්සනාවක් කරහා හොඳට සතිය දියුණු කළා දියුණු කළා අන්න හිත ටික ටික ඒ සතිමත් භවෙන් ආඩ්‍ය වෙනකොට සතිමත් භවෙන් වර්ධනය වෙනකොට අන්න හිතේ සමාධියක් හට අරගෙන ඒ සමාධියම පාදක කරගෙන ඔන්න රූප ධර්මයන් අපි හිතමු කායानुපසනාවේදී විග්‍රහ කරනවා. ඒ රූප ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම ස්වභාවය දකිමින් වාසය කරනවා. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති ඔය ආකාරයෙන් බුදුරජාන් වහන්සේ විස්තර කරනවා. ඒ කියන්නේ අර කායානුපස්සනාවේදී ඔන්න අපි හිතමු ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය බලමින් හිටියා. ආනාපාන සතිය වඩමින් හිටියා. අන්න එයාට තේරෙනවා දැන් ඔන්න ආස්වාස ප්‍රස්වාස කියන වචනයක් දැන් ගැලවිලා ගිහිල්ලා ආස්වාසයක් කරහා යම් දැනීමක් තියෙනවා. ප්‍රස්වාසයක් කරහා යම් දැනීමක් තියෙනවා. එතකොට ආස්වාසය හුදු ඇතිවීමක් නැතිවීමක් පමණයි. ඊටාම සූක්ෂම දැනීමක් හටගන්නවා ඒ දැනීම නිරුද්ධලා යනවා. ප්‍රස්වාස අවස්ථාවේදීත් දැනීමක් හටගන්නවා නිරුද්ධ වෙලා යනවා. අපි හිතමු පිම්බීම හැකිලිම වඩනවා. පිම්බීම හැකිලිම කියන වචනය දැන් කියන්නේ නැහැ. පිම්බීම හැකිලිම කියන සංඥාවක් දැන් ගිලිහිලා ගිහිල්ලා. ඊටත් වඩා හිත සූක්ෂම වෙලා. අන්න කයේ කොහේදෝ හට ගැනීමක් තියෙනවා. කයේ කයේ කොහේදෝ දැනීමක් තියෙනවා. ඒ දැනීම හටගන්නවා එතනම නිරුද්ධලා යනවා. ආයෙත් තව දැනීමක් හටගන්නවා එතනම නිරුද්ධලා යනවා. ආයෙත් තව දැනීමක් හටගන්නවා එතනම නිරුද්ධලා යනවා. ඔන්න සමුදය ධම්මානුපස්සීවා කායස්මෙන් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මෙන් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මේ කයෙහිම ඇතිවීම නැතිවීම ස්වභාවය බලමින් වාසය කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ විදිහට කෙනෙක් කායानुපස්සනාවේ, වේදනානුපස්සනාවේ, චිත්තානුපස්සනාවේ, ධම්මානුපස්සනාවේ යෙදෙනවා නම් ඔන්න ඔය හරහා චිත්ත පාරිශුද්ධියක් ඇති වෙනවා. ඒ නිසා අපි නැවතත් මතක් කරගන්න තියෙන විවිධාකාර ක්‍රම තියෙනවා. මෙන්න මේ චිත්ත පාරිශුද්ධිය ඇති කර ගැනීම සඳහා. එතකොට අපි තව ටිකක් ඉතින් අපේ භාවනාවට මේක තවත් කිට්ටු කරගත්තොත් අපි ඔන්න ආනාපාන සතිය වඩමින් ඉන්නවා. ආනාපාන සතිය වඩමින් ඉන්නකොට ඔන්න හුස්ම රැල්ල නොදෙනී යනවා. හුස්ම රැල්ල නොදෙනී ගිහිලා ඔන්න අපිට දැන් තේරෙන්නේ මේක ආස්වාසයක්ද මේක ප්‍රස්වාසයක්ද කියලා. හැබැයි මොකද්දෝ දැනීමක් තියෙනවා. ඒ දැනීමට මොකද වෙන්නේ කියලා අන්න අපි බොහොම සූක්ෂමව බලාගෙන ඉන්නවා. සූක්ෂමව බලාගෙන ඉන්නකොට ඔන්න තේරෙනවා මේ දැනීම හටගන්නවා ඒ දැනීම මොහොතකින් නිරුද්ධ වෙලා යනවා. ඒ දැනීම හට ගන්නවා මොහොතකින් නිරුද්ධ වෙලා යනවා. ඒ දැනීම කලින් තිබුණේ නැහැ. දැන් හට ගන්නවා. දැන් හට අරගෙන දැන් නිරුද්ධ වෙලා යනවා. මොහොතකින් නිරුද්ධ වෙලා යනවා. ඒකයි අර අනිත්‍ය ලක්ෂණය පැහැදිලි වීම කියලා කියන්නේ කලින් නොතිබී ඔන්න හට ගන්නවා. හට අරගෙන ඉතිරින් නැතුවම නිරුද්ධ වෙලා යනවා. ඉතින් කෙනෙකුට මේක දැක දැක ඉන්නකොට සමහර ලාවට මෙතන කොයි තරම්නම් දුකක්ද තියෙන්නේ කියලා වැටහෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ බලන බලන තැන ඇති වෙලා නැති වෙලා යනවා. කය දිහා බලනොත් කය ඇති වෙලා නැති වෙලා යනවා. කයේ අහු වෙන්නේ දැනීම් ටිකක් විතරයි. ඒ දැනීම් හැම එකක්ම එතන එතන ඇති වෙලා නැති වෙලා යනවා. අපි තුමු වේදනාව අරමුණු කරනවා කියලා. අරමුණු කරන වේදනාව සැප වෙන්න පුළුවන්, දුක් වෙන්න පුළුවන්, උපේක්ෂා වේදනාවක් වෙන්න පුළුවන්. ඒ අරමුණු කරන හැම වේදනාවක්ම එතන එතන ඇති වෙලා නැති වෙලා යනවා. ඉතින් මේ ඊළඟට කෙනෙක් ඔන්න හිත අරමුණු කරනවා. හිතෙත් සිතුවිලි එනවා යනවා. සිතෙත් හටගන්නා සෑම සිතුවිල්ලක්ම එතන එතන හටගන්නවා එතන එතන නිරුද්ධ වෙලා යනවා. හටගන්නවා නිරුද්ධ වෙලා යනවා. ඇති වෙනවා නැති වෙනවා. ඉතින් බැලුවාම කෙනෙකුට වැටහෙනවා මේ හැම එකක්ම ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළෙනවා. ඔන්න කෙනෙකුට දුක්ඛ ලක්ෂණය වැටහෙනවා. දුක්ඛ ලක්ෂණයේ මේ තේරුම තමයි මේ බලන බලන හැම තැනකම තියෙන පෙළීමක්. බලන බලන හැම තැනකම තියෙන මෙන්න මේ වගේ දැවීමක්. මෙන්න මේ වගේ ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක්. ඉතින් මේකේ අපිට පාලනය කරන්න බෑ. මේක අපේ වසඟේ පවත්වන්න බෑ. මේක ඇතුළේ ඉඳන් කෙනෙක් මේක මෙහෙවනවත් නෙමෙයි. හේතුන් නිසා හටගන්නවා, හේතුන් නිරුද්ධ වෙනවාත් එක්ක නිරුද්ධ වෙලා යනවා. ඉතින් මෙන්න මේ වගේ කෙනෙක් හොඳට මේ කටයුත්ත නැවත නැවත නිරීක්ෂණය කරනවා නම් නිරීක්ෂණය කරනවා නම් අන්න කෙනෙකුට අනාත්ම ලක්ෂණයලත් ප්‍රකට වෙන්න පුළුවන්. එතකොට මේ ත්‍රිලක්ෂණයේ වැටහීම හරහා තමයි එකතකින් කියනවා නම් අන්න තවත් අපේ දිට්ඨිය පිරිසුදු වෙන්නේ. දෘෂ්ටිය පිරිසුදු වෙන්නේ. ඉතින් එතකොට අපි මේ කතාව තවත් පැත්තකින් විස්තර කරනවා නම් එක්තරා අවස්ථාවක කච්චාන කියන ස්වාමින්වහන්සේ නමක් ගිහිල්ලා බුදුරජාන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි මේ සම්මාදිට්ඨි සම්මාදිට්ඨි කියලා කියනවා. කොහොමද මේ සම්මාදිට්ඨිය සිද්ධ වෙන්නේ? කියන ඔන්න ප්‍රශ්නයක් අහනවා. ඉතින් ඒ කච්චානගත සූත්‍රයේ එක කොටසක් මම උපුටා දක්වන්නම් මේ අද මාතෘකාවට තවත් ටිකක් මේ පිරිසුදු වෙන්න බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම කතාවක් කියනවා. අපේ හිත සාමාන්‍යයෙන් දේවල් වල බුදුහාමුදුරුවෝ කියනවා එක්ක දේවල් වලට ලං වෙලා ඉන්නේ. එහෙම නැත්නම් දේවල් උපාදාන කරගෙන ග්‍රහණය කරගෙන අල්ල බදාගෙන ඉන්නේ. එහෙමත් නැත්නම් දේවල් වලට බැහැගෙන ඒව ඇතුළෙම හිර වෙලා ඉන්නේ. ඒකේ බුද්ධ වචනේ මතක් කරනවා නම් උපය උපාදාන අබිනිවේෂ විනිබද්දෝකෝ අයං කච්චාන ලෝකෝ යේ බුහියේන. මේ ලෝකේ සිත් සතන් මේ මිනිස්සෙයින්ගේ සත්වයින්ගේ මේ සියලු සිත් සතන් පෘථග්ජන සිත් සතන් මේ සාමාන්‍යයෙන් දේවල් වලට ලං වෙලා ඉන්නේ. ඒවා උපාදාන කරගෙන ඉන්නේ. ඒවා දැඩිව ග්‍රහණය කරගෙන ඉන්නේ. ඊළඟට බුදුහාඳුරෝ කියනවා තංච උපය උපාදානං චේතසෝ අදිඨානං අබිනිවේෂ අනුසයං න උපේති න උපාදීයති න අදිත්තාති අත්තාමේති අන්න දෘෂ්ටිය පිරිසුදු වෙන ආකාරය බුදුරජාන් වහන්සේ මෙතෙන්දි විස්තර කරනවා. එතෙන්දි බුදුරජාන් වහන්සේ කියනවා අන්න නිවැරදිව දෘෂ්ටිය පිරිසුදු වෙන්න පිරිසුදු වෙන්න අන්න කෙනෙක් උත්සාහත් වෙනවා. අපි කෙනෙක් කියන වචනේ පාවිච්චි කරමු. පැහැදිලි කර ගැනීම සඳහා අන්න කෙනෙක් උත්සාහත් වෙනවා න උපේති. අන්න දේවල් වලට වැඩිය ලං නොවී ඉන්න. අරමුණු වලට හිත වැඩි ලං කරගන්න නැතුව ඉන්න. නුපාදීයති. දේවල් උපාදාන නොකර ඉන්න. අල්ලගන්නේ නැතුව ඉන්න. න අදිත්තාති. දේවල් සම්බන්ධයෙන් ඕනට වඩා හිතේ අදිෂ්ඨානයක් හිතේ දැඩි ස්වභාවයක් ඒවා සම්බන්ධයෙන් මොකක් හරි දැඩිව ගත්ත මතයක් දෘෂ්ටියක් නැතුව ඉන්න න අත්තාමේති ඒවා සම්බන්ධයෙන් කිසිම මමත්වයක් ඇති කරගන්න නැතුව ඉන්න මෙතෙන්ද අපි තේරුම් ගන්න තියෙන්නේ අපේ හිත දිහා බැලුවාම අපි එක්කෝ මොකක් හෝ දෙයක් අල්ලගෙන ඉන්නවා. මේ හිත සාමාන්‍ය මොකක් හෝ දෙයක් අල්ලන් ඉන්නවා. අල්ලගන්න බැරි වුණොත් අඩුතරමින් ලං වෙලා හරි ඉන්නවා. අපි තුම අල්ලගත්තොත් වැඩි ටිකක් වැඩියෙන් අල්ලගත්තොත් ඔන්න ඒකට බැහැගෙනම ඉන්නවා. ඉතින් මේවෙන් අයින් වෙලා නම් එක්කෝ ඒ මොකක් හෝ දෙයක් සම්බන්ධයෙන් දැඩි මතයක් දැඩි මත ධාරීව ඉන්නවා. අද කියන වචන වලින් කියනවනම් දැඩි මත ධාරීව ඉන්නවා. දේවල් සම්බන්ධයෙන් ඉතින් ඔන්න ඔය වගේ අපේ හිත මොකක් හරි එකට ලං වෙලා ඉන්නකොට ඒ වගේම දෙයක් බදාගෙන අල්ලගෙන ඉන්නකොට උපාදාන කරගෙන ඉන්නකොට එහෙම නැත්නම් දෙයක් තුලට බැහැලා ඉන්නකොට එහෙමත් නැත්නම් යම් හෝ දෙයක් සම්බන්ධයෙන් දැඩි මතයක එල්බගෙන ඉන්නකොට මේ හැම අවස්ථාවකම හිතට තියෙන්නේ වෙහෙසක් හිතට තියෙන්නේ දුකක් හිතට තියෙන්නේ පෙළීමක් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම කියනවා දුක්ඛමේව uppajjamanan uppajjati දුක්ඛමේව නිරුද්ධමානං නිරුද්ධති. ඒ නිසා අන්න සම්මා දිට්ඨිය ඇති වෙන්න ඇති වෙන්න කෙනෙක් තේරුම් ගන්නවා මේ ලං වෙනවා කියන එක, අල්ල ගන්නවා කියන එක, දේවල් තුට බැස ගන්නවා කියන එක, දෙයක් සම්බන්ධයෙන් දැඩි මතයක් දරනවා කියන එක මේක වෙහෙසක්. මේක දුකක්, මේක පිළීමක්. මේ යම් හෝ අවස්ථාවක ඒබඳු දුකක් පිළීමක් පහළලා තියෙනවනම් අන්න මේක ඇති වෙලා නැති වෙලා යනවා. අන්න එක අතකින් එතකොට අපි කිට්ටු කරන්නේ බුදුරජාන් වහන්සේ මේ අවස්ථාවේදී කිට්ටු කරන්නේ ඔන්න චතුරාර්ය සත්‍ය මට්ටමකට. ඒ කියන්නේ විවිධාකාර ක්‍රම තියෙනවා. හැබැයි මේ ක්‍රම ඔක්කොම අන්තිමට චතුරාර්ය සත්‍ය කියන මේ ප්‍රබල ධහමට අන්තර්ගත කරන්න පුළුවන්. අපි හිතමු කෙනෙක් අනිත්‍ය වශයෙන් දකිනවා, දුක් වශයෙන් දකිනවා, අනාත්ම වශයෙන් දකිනවා, එහෙම නැත්නම් සංකත වශයෙන් දකිනවා, රළු වශයෙන් ඕලාරික වශයෙන් දකිනවා පටිච්චසමුප්පන්න වශයෙන් දකිනවා මේ වගේ විවිධාකාර විපස්සනා ක්‍රම තියෙනවා හැබැයි මේ හැම දෙයක්ම අන්තිමට කෙනෙක් නැවත නැවත වඩලා වඩලා හිත තව තව නිදහස් වෙලා නිදහස් වෙලා අත්දකින්න අත්දකින්න විපස්සනාවෙන් ගැඹුරට යන්න යන්න කෙනෙකුට අර ධම්මානුපස්සනාවේ අන්තිමට තියෙන සත්‍ය පබ්බය කියන කොටස හම්බ වෙන්න පුළුවන්. එතෙන්දී බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ මොකද්ද? දුකක් තියෙනවා. දුකක් හට ගන්නවා. දුකක් නිරුද්ධ වෙලා යනවා. එතකොට කෙනෙක් තමන්ගේ හිත දිහා බලනවා. නැත්නම් තමන්ගේ කය දිහා බලනවා. කය දිහා බලනකොට හිත දිහා බලනකොට ඔන්න හිතේ ආතතියක් තියෙනවා කියලා තියෙනවා. තේරෙනවා. නැත්නම් හිතේ දුම්නසක් තියෙනවා කියලා තේරෙනවා. හිතේ මොකක් හරි බරවීමක් තියෙනවා කියලා තේරෙනවා. නැත්නම් කයේ යම්කිසි දුකක් වේදනාවක් තියෙනවා කියලා තේරෙනවා. ඔය ඔක්කොම හම්බ දුක කියන ස්වභාවයට. ඒ වගේම දුකට හේතුවක් ඊළඟට අන්න ඒ තැනත්තා හොයනවා. මොකද මේ දුකට හේතුව? දුකට හේතුව කොහේ හරි අල්ලලා, කොහේ හරි උපාදාන කළා, කොහේ හරි තණ්හාවක්. අන්න තණ්හාව හේතුව වශයෙන් අහුවෙනවා. නැත්නම් Taman කැමති විදිහට දේවල් සිද්ධ වෙලා නැහැ. අන්න තවත් දුකට හේතුවක්. ඉතින් මේ වගේ විවිධ අන්දමින් දුකට හේතු තේරුම් ගන්නවා. අන්න මොකක්ද ඊළඟට කරන්න තියෙන්නේ දුකට හේතුව ප්‍රහාණය කරන්න වෙනවා දුක්ඛ සමුදය ප්‍රහාණය කරන්න වෙනවා දුක්ඛ සමුදය ප්‍රහාණය කරා නම් අන්න කෙනෙක් නිරෝධයක් සාක්ෂාත් කරනවා අන්න සැනසීමක් නිවීමක් සංසිඳීමක්, කෙලසුන්ගෙන් තොර ස්වභාවයක්, යම් නිදහස් ස්වභාවයක්, පැහැදිලි ස්වභාවයක්, සරල භාවයක් අන්න කෙනෙක් සාක්ෂාත් කරනවා. ඉතින් මේ తত্ত্বය තමයි බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ සම්මා දිට්ඨිය ඇති කෙනෙක් කටයුතු කරන ආකාරය. එතකොට සම්මා දිට්ඨිය ඇති කෙනෙක්, නිවැරදි දෘෂ්ටියක් ඇති කෙනෙක් කිසිම දෙයක් අල්ලලා නැහැ. කිසිම දෙයකට ලං වෙලා උපාදාන කරගෙන නැහැ. කිසිම දෙයක් සම්බන්ධයෙන් දැඩි මතයක් දරන්නෙත් නැහැ. ඔන්න පින්වත්නි මේ தත්ත්වය තමයි දැන් මේ සාමුගිය සූත්‍රයේදී ආනන්ද සාමින් වහන්සේ දික්ටි පාරිසුද්ධි පදානියංග කියලා විස්තර කරන්නේ. දැන් සෑහෙන කතාවක් මට කියන්න වුණා. මේ සාමුගිය සූත්‍රයේ සාමුගිය සූත්‍රයේ දික්ටි පාරිසුද්ධියට එන්න. එතකොට සාමුගිය සූත්‍රය එකතකින් හරි සංක්ෂිප්තයි. බොහොම කෙටි. ඒකෙදි කෙලින්ම මෙන්න මේ විදිහටයි දික්ටි පාරිසුද්ධි පදානියංගේ විස්තර කරන්නේ. කතමංච ව්‍යග්ගපජ්ජා දිට්ඨිපාරිසුද්ධි පදානියංගං මොකද්ද මේ ව්‍යග්ගපජ්ජ උපාසකවරුනි මේ දිට්ඨිපාරිසුද්ධි පදානියංගේ කියලා කියන්නේ <clears throat> ඉද ව්‍යග්ගපජ්ජා භික්ඛු ඉදං දුක්ඛන්ති යථා භූතං පජානාති මේ ව්‍යග්ගපජ්ජ කියන පිරිසට මේ ආනන්ද ස්වාමීන් වහන්සේ ආමන්ත්‍රණය කළා කියනවා මේ යම්කිසි මහණෙක් යම්කිසි මේ යෝගාවචරයෙක් මෙන්න දුකක් තියෙනවා කියලා දැනගන්නවා අයන් දුක්ඛ සමුදයෝති යථා භූතං පජානාති මෙන්න දුකට හේතුවක් තියෙනවා කියලා අන්න එයා දැනගන්නවා. අයන් දුක්ඛ නිරෝධෝති යථා භූතම් පජානාති. මෙන්න දුකට දුකේ නිරෝධ වීමක්, නිවියාමක් තියෙනවා කියලා අන්න එයා ඇති සැටියෙන් දැනගන්නවා. අයන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති යථා භූතම් පජානාති. මෙන්න මේකයි දුක නැති කරන මාර්ගය ප්‍රතිපදාව කියලා අන්න එයා දැනගන්නවා. අයං උච්චති බ්‍යග්ගපජ්ජා දිට්ටි පාරිසුද්ධි. මෙන්න මේකයි බ්‍යග්ගපජ්ජ උපාසකවරුනි දිට්ටි පාරිසුද්ධිය කියලා කියන්නේ. එතකොට මෙන්න මෙබඳු දිට්ටි පාරිසුද්ධියක් අපි ගාව තාම නැත්තම් අන්න ඒක හදාගන්න අපි අපේ හිතේ කැමැත්තක් ඇති කරගත යුතුයි. අපේ හිතේ උනන්දුවක් ඇති කරගත යුතුයි. අපේ හිතේ උත්සාහයක් ඇති කරගත යුතුයි. අපේ හිතේ දැඩි වීරයක් ඇති කරගත යුතුයි. අපි නොපසුබස්නා වීරයකින් මෙන්න මේ නිවැරදි දෘෂ්ටි පාරිශුද්ධියක් ඇති කර ගැනීම සඳහා වෙහෙසිය යුතුයි. උත්සාහත් යුතුයි. අන්න මේ දරණ වීරය, මෙන්න මේ දරණ උත්සාහය, මෙන්න මේ දරණ වෑයම, මේ හිතේ ඇති කරගත්ත ඡන්දය, ඌමනාව මෙන්න මේක තමයි දිට්ටි පාරිශුද්ධි පදානියංගය කියලා කියන්නේ. අන්න අරබඳු නිවැරදි දිට්ටියක් ඇති කර ගැනීම සඳහා අන්න හිතේ ඇති කරගන්නා වීරයට තමයි ඒ දිට්ටිය පදනම් කරගත්ත පදානියංගයක් කියලා කියන්නේ. ඉතින් යම්කිසි හිතක නැත්නම් යෝගාවචරයේ තුල මේක තාම පිරිසුදු වෙලා නැත්තම් මේක සම්පූර්ණ වෙලා නැත්තම් අන්න මේ ආනන්ද සාමින්වහන්සේ කියනවා අපරිපූර්ණවා පරිපූර්ණස්සාමි මේ තාම පිරිසුදු වෙච්ච මේ පරිපූර්ණ වෙච්ච නැති එක පරිපූර්ණ කර ගැනීම සඳහා එයා කටයුතු කළ යුතුයි එම නැත්තම් පරිපූර්ණවා තත් තත් පඤ්ඤාය අනුග්‍රහේසාමීති දැනට ටිකක් මේ தත්වෙක ඉන්නවා හිත දේවල් ඇඩිය අල්ලන්න යන්නේ නැහැ දැඩිව ග්‍රහණය කරන්න යන්නේ නැහැ හිත ග්‍රහණය කරපු ගමන් එයාට මෙතන දුකක් තියෙනවා කියලා ආතතියක් තියෙනවා කියලා වැටහෙනවා. අන යම් පමණකට මේ ditthi පාරිශුද්ධියක් තියෙනවා කියලා Tamanට තේරෙනවා. හැබැයි තාම පරිපූර්ණ වෙලා නැහැ. පරිපූර්ණ වෙලා නැත්නම් අන්න ප්‍රඥාවෙන් කොහොමද මේක තව ටිකක් පරිපූර්ණ කරගන්නේ? තව ටිකක් මේක පිරිසුදු කරගන්නේ කොහොමද? තවත් ටිකක් මේකට ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්නේ කොහොමද? කියලා අන්න බලන්න කියලා ආනන්ද සාමින් වහන්සේ උපදෙස් දෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි අපි තේරුම් ගත යුතුයි මේ විපස්සනාවට ආවහම හිත දේවල් අල්ලන හැටි, ඒ ඇල්ලීම හරහා දුකක් හටගන්න හැටි, දුකක් හටගත්තාම මොකද්ද මේකට හේතුව කියලා ආපසට හැරිලා බලන හැටි. මෙන්න මේ වගේ කරුණු ඊටාම වැදගත් වෙනවා. මේවා නැවත නැවත විමර්ශනය කරන්න විමර්ශනය කරන්න මේවා දිහා බලන්න බලන්න තමයි හිතක් නිදහස් කරගන්න හම්බ වෙන්නේ.